ධර්මානුශාසනාව අද ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවල විනීත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ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 ඒජා ගණ්ඩෝ ඒජා සල්ලං තස්මාතිය භික්ඛවේ තථාගතෝ අනේජෝ විහෙරති වීත සල්ලෝ තස්මාතිහ භික්ඛවේ භික්ඛු චේපි ආකංකේය අනේජෝ විහෙරයන් වීත සල්ලෝති සාදු සාදු වාසනාවන්ත පින්වතුනි සංයුත්ත නිකායේ සලායතන වර්ගයේහි වේදනා සංයුත්තේට අයත් ඡන්න වර්ගයේහි හත්වන සූත්‍රය ඒජා සූත්‍රය තමයි මේ පින්නතුන්ට බණ කියන්න මම මාතෘකා විසියට යොදාගත්තේ මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව මුලින්ම සඳහන් කරන්නේ මහණෙනි මේ තණ්හාව රෝගයකි කියලා. ඒජා කියන්නේ තණ්හාවට කියන නමක්. මහණෙනි මේ තණ්හාව කියන්නේ රෝගයක්. ඒ වගේම මේ තණ්හාවේ කියලා කියන්නේ ගන් මේ තුවාලයක්, gediyak, ශරීරේ හටගන්න gediyak. ඒජා ගණ්ඩෝ කියලා සඳහන් වෙනවා. ඒ වගේම ඒජා සල්ලම්, සල්ලම් කියලා කියන්නේ ශරීරේ ඇනිච්ච හුලක් වගේ. මේ ගලව ගන්න බැරි පරපතල හුලක් මේ තණ්හාව කියලා කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා තස්මාතිහ භික්ඛවේ තථාගතෝ බුදුහාමුදුරුවෝ මේ තණ්හාව කියන එක සම්පූර්ණයෙන්ම නැති කළා. අනේජෝ විහෙරති. තණ්හාවෙන් සම්පූර්ණයෙන්ම දුර වෙලා උන්වහන්සේ වැඩ වාසය කරන්නේ. ඒ වගේම වීත සල්ලෝ ඒ තණ්හාව නැමැති හුල ගලවගෙන භික්ෂුන් වහන්සේලාටත් දේශනා කරනවා මේ තණ්හාව නැති කරගන්න ආකාරය මේ සූත්‍රයෙන් ඉතාම පැහැදිලිව දේශනා කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ තෘෂ්ණාව නැති කරගන්න ආකාරය දේශනා කරලා තියෙන්නේ පින්නතුනේ විශේෂයෙන් මේ සලායතන ඔබ දන්නවා සලායතන කියන්නේ ඇස, කන, දිව, නාසය, ශරීරය, සිත කියන මෙන්න මේ සලායතන සංවර කර ගැනීමෙන් තමයි මේ තෘෂ්ණාව නැමැති රෝගේ සුවපත් කරගන්න හැකියාව ලැබෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ දේශනා කරන හැටි විස්තර වශයෙන්ම සඳහන් වෙනවා විශේෂයෙන් දැන් ඇහැ තියෙනවා. අපේ ඇහැ. ඇහැට ගොදුරු වෙනවා රූපය. ඒ රූපය ඇහැට ගොදුරු වෙනකොට ඉපදෙනවා චක්කු විඥානය කියලා. ඒ රූපය දැක්ක හැටි හිතක් හටගන්නවා චක්කු විඥානය. මෙන්න මේ ඇසත් රූපයත් චක්කු විඥානයත් එකට එකතු වුණාට පස්සේ චක්කු සම්පස්සේ කියලා ඇති වෙනවා. ඒ රූපේ ස්පර්ශ වීම. චක්කු සම්පස්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ඇහැ ගත්තම ඇහැ අනිත්‍යයි. ඇහැ කියන එක අනිත්‍යයි විනාශ වෙනවා. මේකේ මමේ කියලා ඇහි ගන්න දෙයක් නැහැ මගේ කියලා තෘෂ්ණාව ඇති කරගන්න හැකියාවකුත් නැහැ. මමයි කියලා ඇහි ගන්න දෙයක්වත් කෙනෙක් එතන නැහැ. ඒ වගේම ඇහැට දකින රූපෙත් අනිත්‍යයි. අපේ ඇස් වලට අපි දකින රූපයත් අනිත්‍යයි. ඒකෙත් මට තෘෂ්ණාවක් ඇති කරගන්න හැකියාවක් නැහැ. එතන මමේ කියලා මගේ කියලා ගන්න දෙයක් එතන නැහැ රූපෙත් නැහැ. ඒ නිසා ඒ දෙක නිසා ඇතිවෙන චක්කු විඥානයත් අනිත්‍යයි. එතනත් මමය මාගේ කියලා තණ්හා දෘෂ්ටි වශයෙන් ගන්න දෙයක් නැහැ. ඊළඟට ඒ තුනම එක්ක අහුවීමෙන් ඇතිවෙන චක්කු සම්පස්සය එතනත් මමය මාගේ කියලා ගන්න දෙයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එහෙන් අපි රූප දකිනකොට අපිට තෘෂ්ණාවක් ඇති වෙනවා මම දකිනවා කියලා. ඒ වගේම එහෙම ඒ තෘෂ්ණාවක් ඇති වෙනකොට මෙතන අපිට හැඟීමක් ඇති වෙනවා මම මේ කියලා කෙනෙක් මෙතන ඉන්නවා කියලා. එහෙම එකක් නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, චක්කු විඥානයත් අනිත්‍යයි. ඒ තුනම එක්කහු වීමෙන් චක්කුංච පටිච්ච රූපේ චුප්පච්චති චක්කු විඥානං. ඇහැයි රූපයයි ගැටීමෙන් ඇති වෙනවා චක්කු විඥානය. මේ තුන එකතු වීමෙන් තමයි චක්කු සම්පස්සේ ඇති වෙන්නේ. ඇසයි රූපයයි නිසා චක්කු විඥානය හටගන්නවා. එම තුනම එක්වීමෙන් චක්කු සම්පස්සේ හටගන්නවා. මේ හතරම පින්නතුනි මොකද හතරේ කියලා කියන්නේ ඇස, රූපය, චක්කු විඥානය, අර ඇසේ ස්පර්ශ වීම චක්කු සම්පස්සේ, රූපයේ ස්පර්ශ වීම. මේ හතර තුලම මමය මාගේය කියලා ගන්න කිසිවක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න මේ විදිහට මේ ඉන්ද්‍රයන් 6ම දැන් කනට ගොදුරු වෙන්නේ ශබ්දය. ඒ දෙක එක්ක වුණාම සෝත විඥානය. ඒ මේ තුනම එක්ක වුණාට පස්සේ සෝත සම්පස්සේ. ඒ හතරෙම කනෙත් කනත් අනිත්‍යයි, ශබ්දයත් අනිත්‍යයි, සෝත විඥානයත් අනිත්‍යයි, සෝත සම්පස්සයත් අනිත්‍යයි. එතකොට මෙතන මේ අනිත්‍යයි කියලා කියන්නේ මෙතන මමය කියලා දෙයක් ගන්න දෙයක් මගේ කියලා තෘෂ්ණාව ඇති කරගන්නවත් මං මේ කියලා කෙනෙක් මෙතන නැහැ කියන එක තමයි විශේෂයෙන් මෙතන විස්තර කරන්නේ. ඒ වගේම දිව දිව දිවට ගොදුරු වෙන්නේ රස දිවත් අනිත්‍යයි ඒ වගේම අපේ දිවට ගොදුරු වෙන රසයත් අනිත්‍යයි ඒ නිසා ඇතිවන જીවහා විඥාණයකට කියනවා ඒකත් අනිත්‍යයි જીවහා සම්පස්සයත් අනිත්‍යයි ඊළඟට නාසය නාසයට ගොදුරු වෙන්නේ මොකද්ද ගඳ සුවඳ ගඳ සුවඳ ඒකට කියනවා ගාහන විඥාණය ඒකත් අනිත්‍යයි ගාන සම්පස්සයත් අනිත්‍යයි ස්පර්ශ වීමෙන් ඇතිවෙන මේ ඒකට කියනවා ගාන සම්පස්ස ඒකත් අනිත්‍යයි කයට ගොදුරු වෙන්නේ ස්පර්ශය කයත් අනිත්‍යයි ස්පර්ශයත් අනිත්‍යයි, කාය විඥානයත් අනිත්‍යයි, කාය සම්පස්සයක් අනිත්‍යයි. මේ අනිත්‍ය කියලා කියන්නේ මේ හතරෙම මමය, මාගේය කියලා තණ්හාවෙන් වශයෙන් දෘෂ්ටි වශයෙන් ගන්න කිසිවක් <clears throat> නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම සිතට අරමුණු වෙන්නේ ධම්ම කියලා කියනවා. ධම්ම කියන්නේ එතන හැඟීම්. හිතට අර ඉඳුරන් පහෙන්ම ගෙනල්ලා දෙන නිමිති හැඟීම්. ඒවත් අනිත්‍යයි හිතත් අනිත්‍යයි මනෝවිඤ්ඤාණයත් අනිත්‍යයි මනෝ සම්පස්සයත් අනිත්‍යයි මමය මාගේ කියලා කිසිවක් ගන්න එපා කියලා තමයි බුදුහාමුදුරුවෝ මේ ඒජා සූත්‍රය දේශනා කරන්නේ. ඒ මොකද මේ ඒජා කියලා කියන්නේ තණ්හාව රෝගයක්. තුවාලයක්, gediyak, හුලක් අපේ හදවතේ ඇනිච්ච මහා දරුණු හුලක්. මේ ගලව ගන්න නම් ඇහත් සහ ඇහැට පේන රූප සහ ඒ තුලින් ඇතිවන චක්කු විඥානයේ චක්කු සම්පස්සේ ඔය හතරම අනිත්‍ය බව මෙනෙහි කළා මෙහි මමය මාගේය ගන් කියා කිසිවක් නැtei කියලා ගන්න දෙයක් නැහැ කියන එක තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දි විස්තර කරන්නේ. ඔබ දන්නවා දැන් චක්කු සම්පස්සය කියලා කියන්නේ ඇහැ රූපේ ස්පර්ශ වීම. ඒ චක්කු සම්පස්සය ස්පර්ශ වෙනවත් එක්කම ඊළඟට මොකක්ද ඇති වෙන්නේ? පස්සපච්චයා වේදනා. ඇහැ රූපයක ස්පර්ශ වෙනවත් එක්කම වේදනාවක් හට ගන්නවා. ලස්සන රූපයක් නම් සුඛ වේදනාවක්. තමා අකමැති රූපයක් නම් දුක්ඛ වේදනාවක්. එහෙම නැත්නම් අපි මේ සුඛ වේදනාවක් හෝ දුක් වේදනාවක් ඇති නොවෙනවා නම් ඇති වෙන්නේ පින්නතුනේ අදුක්කම සුඛ දුක්ඛම සුඛ කියන්නේ දුකකුත් නෙමෙයි සැපකුත් නෙමෙයි ඒක අපි නොසලකා හරිනවා එහෙම වේදනාවක් මෙන්න මේ වේදනා තුන තමයි රූපයක් දැක්කත් ශබ්දයක් ඇහුණත් රසක් දැනුණත් ගඳක් නාහිත දැනුණත් ස්පර්ශයක් ශරීරයට දැනුණත් හිතට අරමුණක් ආවත් ඒ ස්පර්ශ වුණාට පස්සේ ඇති වෙනවා සුඛ දුක්ඛ උපේක්ෂා කියලා වේදනා තුනක්. ඒ වේදනාවත් අනිත්‍යයි. දැන් අපි හිතමු සුඛ වේදනාවක් ඇති වෙනවා කියලා යම් කිසි ලස්සන රූපයක් දැකලා ඒකත් අනිත්‍යයි. දුක් වේදනාවක් ඇති වුණා නම් ඒකත් අනිත්‍යයි. ඒ වගේම කණෙන් ශබ්දයක් ඇහුවත් ඒ ඝාන ඝාන මේ සෝත කන කියලා කියන්නේ සෝත කණෙන් ශබ්දයක් ඇහුවන්ට ඇහුණාට පස්සේ ඒක ස්පර්ශ වුණාම ඒ ශබ්දේ චක්කු සම්පස්සය කියලා කියනවා. එයින් පස්සේ පස්සපච්චය වේදනා හිතට වේදනාවක් ඇති වෙනවා. හොඳ මිහිරි ශබ්දයක් නම් සුඛ වේදනාව. අමිහිරි ශබ්දයක් නම් දුක්ඛ වේදනාව. ඒ දෙකටම නැති දෙයක් නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒ වේදනාවත් බුදුහාමුදුරෝ දේශනා කරනවා අනිත්‍යයි. ඒ වේදනාවෙත් මමය මාගේ කියලා ගන්න කිසිවක් නැහැ කියලා. ඉතින් ඒ විදිහට මේ හය පිළිබඳවම ආයතන හයම අරමුණු වශයෙන් ඒ ආයතන හයට අරමුණු වන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හයට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන අරමුණු මමය මාගේ කියලා ගන්න කිසිවක් නැහැ ඒක කිසිවක් නැහැ කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ එක එකක් අරගෙන විග්‍රහ කරනවා ඒ හැම එකක්ම අනිත්‍යයි ස්ථිර මමේ කියලා කෙනෙකුත් නැහැ. තෘෂ්ණාව ඇති කරගන්න හේතුවකුත් නැහැ. අන්න එහෙම මේ ඉඳුරන් හය සංවර කරගෙන ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. අන්න එහෙම මේ සංවර කරගෙන ජීවත් වෙන එක්කිනාට මේ තෘෂ්ණාව නැමැති රෝගය සුව කරගන්න පුළුවන් බුදුහාමුදුරේ තෘෂ්ණාව නැමැති රෝගය සුව කරගෙන අනේජෝ විහෙරති තෘෂ්ණාවෙන් තොරව එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව කියන මේ හුල ඉවත් කරගෙන බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කළේ. එතකොට මේ අරමුණු ස්පර්ශ වුණාට පස්සේ වේදනාවක් ඇති වෙනවා වේදනාපච්චා තණ්හා වේදනාවෙන් පස්සේ තණ්හාවක් ඇති වෙනවා ඒ ඒක සුඛ එහෙම නැත්නම් සැපදායක අරමුණක් නම් ඒ පිළිබඳව තණ්හාව ඇති වෙනවා තණ්හාපච්චා උපාදානං උපාදානය කියලා කියන්නේ ඒක දැඩිසේ ග්‍රහණය කර ගන්න ගැනීමක් සිද්ධ වෙනවා. උපාදාන කියන්නේ අල්ලා ගැනීමක් සිද්ධ වෙනවා. උපාදාන පත්‍ය භවෝ කොහේද අල්ලගන්නේ? භවේ. භවේ. ඉතින් භව පත්‍ය භවේ අල්ලගත්තට පස්සේ ඉපදිනවා. ජාති ඉපදිනවා. ඉපදුනාට පස්සේ ජරා මරණ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක තමයි සංසාරය කියලා කියන්නේ. එතකොට මේ සංසාරයේ මේ ජාති ජරා ව්‍යාධි මරණ ඉපදෙනවා වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා මේ සංසාරයේ මේ ගමන සිද්ධ වෙන්නේ අපි මේ ඉඳුරන් හයට අරමුණු වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන මේ අරමුණු හය වැරදි විදියට මමය මාගේ කියලා ගැනීමෙන් කියන එක තමයි මෙතනින් විස්තර වෙන්නේ. ඒ නිසා අපිට තියෙන සලායතන කියලා ඉඳුරන් හයක්. මොකක්ද ඒ ඉඳුරන් හය? ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ ඉඳුරන් හයට ගොදුරු වෙනවා අරමුණු හයක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියලා. ඒ අරමුණු නිසා ඒ අරමුණු ඇහැට ගැටීමෙන් චක්කු විඥානය හැදෙනවා. රූප රූප ඇහැට ගැටීමෙන් චක්කු විඥානය හැදෙනවා. චක්කු විඥානයක් චක්කු ස්පර්ශ වීමෙන් ඇතිවෙන චක්කු සම්පස්සයත් ඔය සියල්ලම අනිත්‍යයි. මෙතන මමය මාගේය කියලා ගන්න දෙයක් නැtei කියන එක තේරුම් අරගෙන මේ ඉඳුරන් හය සංවර කර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ තණ්හාව නැමැති රෝගය සුව කරගන්න පුළුවන් කියලා. තණ්හාව නැමැති ඒ මහා තුවාලය සනීප කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තණ්හාව නැමැති අර මහා හුල හදවතේ ඇනිච්ච ගලව ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරෝ දේශනා කළ බුදුහාමුදුරෝ ඒ ගලවලා තණ්හාව දුරු කරගෙන සුවසේ ජීවත් වෙනවා මහණෙනි. ඒ නිසා මේ තණ්හාවේ තියෙන බරපතලකම භයානකකම තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඉතින් පින්නතුනි මේක පටිච්ච සම්පාදයට සම්බන්ධයි. පටිච්ච සම්පාදයේ තමයි මේකෙන් ප්‍රකාශ වෙන්නේ පින්නතුනි. මොකද රූපයක් දැක්කම එහෙම නැත්නම් ශබ්දයක් ඇහුනම රසක් දැනුනම වේදනාවක් දැනුනම ඒ රූපේ පිළිබඳව ස්පර්ශ වුණාට පස්සේ ඒකට කියනවා පස්ස කියලා පස්ස පච්චා වේදනාවක් ඇති වෙනවා. වේදනාව මොකද්ද? වේදනා තුනයි ඇති වෙන්නේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ හේවත් උපේක්ෂා වේදනා. ඉතින් මේක සුඛ වේදනාවක් නම් මේකේ මොකද්ද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. වේදනා පත්‍ය තණ්හා. තණ්හාව ඇති වුණාට පස්සේ මේක අල්වා ගන්න, ග්‍රහණය කරගන්න, දැඩිසේ ග්‍රහණය කර ගැනීම හැඟීම ඇති වෙනවා. ඒකට කියනවා උපාදානය කියලා. කොහේද ග්‍රහණය කරගන්නේ? භවයේ. භවයේ. ඉතින් භවයේ ඇලුනට පස්සේ භවපච්චයා ජාති ඉපදෙනවා. ඉපදුනාට පස්සේ වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක තමයි සංසාරය කියලා කියන්නේ. ඉතින් පුනක් පුනං ජායති මීයති. ඉතින් නිතර නිතර ඉපදෙනවා, මැරෙනවා, පුනප්පුනම් සීවතිකං හරන්ති මරණයට පස්සේ පොළොවට පස් වෙනවා සොහොනට අරගෙන යනවා. ඉතින් මෙන්න මේක නැති කරගන්න හැටි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ඉන්ද්‍රයන් 6 පාලනය කරගන්නේ කියලා. මේ ඉන්ද්‍රයන් 6ට ගොදුරවන අරමුණු 6 බුද්ධිමත්ව යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් බුද්ධිමත්මයේ අරමුණු දිහා බලලා මෙහි මමය මාගේය කියලා ගන්න තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් යමක් නැත්තේ කියන එක තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ ඒජා සූත්‍රයෙන් දේශනා කළේ එහෙම කටයුතු කරන භික්ෂුව මේ සසර ඇලෙන්නේ නැතුව මේ භවයේ ඇලෙන්නේ නැතුව තැති ගැනීමකින් තොරව සකල ක්ලේශයන් ප්‍රහීන කරලා මේ භවයෙන් සම්පූර්ණයෙන්ම සංසාරයෙන් නිදහස් වෙනවා කියන එක තමයි විශේෂයෙන් මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් මේක මේ තණ්හාව රෝගයක් කියන එක බුදුහාමුදුරුවෝ විශේෂයෙන් පැහැදිලි කළා. දැන් බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච හැටියෙම බුදු වෙච්ච සැනින් බුදුහාමුදුරන්ගේ මුවින් ප්‍රකාශ වන උදාන වාක්‍යයක් ඔබහලා තියෙනවා. අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි මොකද්ද මේ බුදුහාමුදුරෝ දේශනා කළේ මම අනන්ත අප්‍රමාණ කාලයක් මේ සංසාරේ අනේක ಜಾති සංසාර සන්දාවිස්සම් මේ සංසාරේ ඇවිද්දා මෙච්චර කාලයක් මං ඇවිද්දා නැවත නැවත ඉපදෙන එක දුකයි මම ඇවිද්දේ මේ පංචස්කන්ධය කියන ගේ හදන වඩුව හොයමින් ගහකාරක දික්තෝසි මං ඒගේ හදන වඩුව දැක්කා. කවුද ඒ වඩුව? මේ තෘෂ්ණාව නැමැති වඩුව. ගහකාරක දික්තෝසි පුනගේහං නකාසි. මං තෘෂ්ණාව නැමැති වඩුව මං ඔබ දැක්කා. ඔබට ආයිත් මේගේ හදන්න මං ඉඩ තියන්නේ නැහැ. පුනගේහං නකාසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටං විසංකිතං ඔබේ ඒ හදනගේ පරාල සියල්ල මං විනාශ කළා, හැනි මණ්ඩල විනාශ කළා. එතනින් අදහස් වෙන්නේ මේ පංචස්කන්ධය නැමැති ගෘහය හදන වඩුව කවුද? පින්නතුනේ තෘෂ්ණාව. තෘෂ්ණාව නැමැති වඩුවා හොයාගත්තා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ බුදු වෙච්ච හැටි උන්වහන්සේගේ පළවෙනි උදාන වාක්‍යයෙන් විශේෂයෙන් දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ අනන්ත කාලයක් මේ සංසාරේ සාරාසංකේය කල්පලක්ෂයක් බුදුහාමුදුරෝ පාරමිතා ධර්ම පුරලා මහා ප්‍රඥාවක් ඇති කරගෙන ඒ මහා ප්‍රඥාව තුලින් උන්වහන්සේ අවබෝධ කරගත්තා මේ ලෝකයේ තියෙන සත්‍ය తත්වය මේ ලෝකයේ තියෙන යථා తත්වය මොකද්ද සත්‍ය දුක දුකට හේතුව මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි දුකට හේතුව. ඒ තෘෂ්ණාව නිසා තමයි මම මෙච්චර කාලයක් මේ සංසාරේ මෙරි මෙරි අනාදිමත් කාලයක් ඉපති ඉපති හිතේ තෘෂ්ණාවේ කියන එක හොයාගත්ත මේ ජාසූත්‍රයේ සඳහන් වන මේ මහා දරුණු රෝගයක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ මෙතෙන්දී විස්තර කළේ. ඉතින් මේ තෘෂ්ණාව කියන එක බව තේරුම් අරගෙන ඒ තෘෂ්ණාව නැති කිරීමෙන් තමයි සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම සැපත හෙවත් නිවන කියන එක බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා. ඒ නිවනට සොයා ගැනීමේ යායුතු මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ හොයාගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ ලෝකයේ තියෙන උන්වහන්සේ මහා ප්‍රඥාවෙන් සොයාගත්ත චතුරාර්ය සත්‍යයෙන් දෙවනි සත්‍යය තමයි මේ සසර පැවැත්මට අදාළ වෙන ප්‍රධාන මේජා සූත්‍රයෙන් සඳහන් වන තෘෂ්ණාව කියන එක. ඉතින් තෘෂ්ණාව රෝගයක්. හිතේ තෘෂ්ණාව වැඩි වුණාට පස්සේ හිත ලෙඩ වෙනවා. තෘෂ්ණාව කියන්නේ ආශාව. තෘෂ්ණාවයි කියලා කියන්නේ ආශාව. මේක අපි තව දුරටත් විග්‍රහ කරනවා ලෝභය, ද්වේෂය, මෝහය කියලා. ඉතින් මෙන්න මේක මේ තෘෂ්ණාව වැඩි වුණාට පස්සේ හිත ලෙඩ වෙනවා. ඉස්සෙල්ල ලෙඩ වෙන්නේ හිත. හිත ලෙඩ වුණාට පස්සේ කය ලෙඩ වෙනවා. ශරීරෙත් ලෙඩ වෙනවා. ඉතින් ඒ සඳහා ඕන තරම් ජාතක කතා, උබහල තිල්ලීස සිටුවරයාගේ කතා, කැවුම් කන්න 80 කෝටියක් ධනෙ තිබිච්ච ඉල්ලීස් සිටුවරයාට කැවුම් කන්න ආසාවක් ඇති වෙලා ඉතින් කැවුම් හදන්න සල්ලි වේදම් වෙනවා. ඒකට තියෙන ලෝභකම නිසා මේක කියන්නේ නැතුව හිටියා. කාට කියන්නේ නැතුව හිටිය බිරිඳටවත් කියන්නේ නැතුව හිටියා. ඉතින් මෙයා හිත දෙහිතේ මේ ගැන හිත හිත ඉන්නවා. මේ වැඩේ කරගන්න ගියොත් ගෙදමක් යනවා. තනියම කැවුම් කන්නත් බෑ අනිත් අයටත් දෙන්න ඕන. ඉතින් ඒකට විශාල වියදමක් යනවා. මෙහෙම ඉන්නකොට ලෙඩ වුණා. ඉතින් බිරිඳ දැක්ක කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, හිත හිත ඉන්නවා. 80 කෝටියක් ධනෙ තියෙනවා. ඊට පස්සේ බිරිඳ මේක අහලා අහලා දැනගත්තා. ඉතින් බිරිඳ කියනවා ඕක මහ වැඩක්. අපිට මේ රටට මොන්නම් කැවුම් හදලා දෙන්න පුළුවන්. ආපෝ එහෙම වැඩක් නැහැ කිව්වා. එහෙනම් මේ ගමට ඒත් වැඩක් නැහැ කිව්වා. එහෙනම් මේ අපේ සිටු මාලිගාවට ඒත් වැඩක් නැහැ කිව්වා. වියදම් යනවා කිව්වා. එහෙනම් අපේ පවුලේ අයට ඒත් කැමති නැහැ. තමන්ගේ දරුවන්ට එක්ක කැවුම් හදන්න කැමති නැහැ. ඊට පස්සේ නම් අපි දෙන්නට ඒත් කැමති නැහැ. එහෙනම් මට විතරක් කැවුමක් හදලා දෙන්නේ කියලා ඒත් කාටවත් නොපෙනෙන්න. මාලිගාවේ උඩුමහන්තලයට ගිහිල්ලා උඩුමහන්තලේ මේ හත් වෙනි තට්ටුවේ ජනේලයක් අරගෙන කැවුම් පුච්චනකොට මේක මේ දැන් මේ හොරෙන් රහසෙන් කැවුම් කන්න තමයි මේ ලෑස්තිය. ඊට පස්සේ මේක බුදුරජාණන් වහන්සේ දැකලා මේ සිටුවරයාට වාසනා ශක්තිය තිබුණා මාර්ගඵල අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ ඉර්ධි ප්‍රාතිහාරය පිළිබඳව මේ ඉර්ධි ප්‍රාතිහාරය බුදුහාමුදුරුව ඇරුණම හිටියේ මුගලන් හාමුදුරුවෝ 이르දි ප්‍රතිහාරයේ පෑමේ දක්ෂතාවයේ තිබිච්ච මුගලන් හාමුදුරුවන්ට කිව්වා මෙතෙන්ට වඩින්න කියලා. උන්වහන්සේ 이르දියෙන් ගිහිල්ලා දැන් අර කැවුම් කන්න හදන තැන ඉන්නවා බලාගෙන. දැන් මේ බලාගෙන ඉන්නවා. ඉතින් විසවටිකව දෙන්න එපා කියලා භාර්යාවට. නමුත් යන්නේ නැහැ මුගලන් හාමුදුරුවෝ. එහෙනම් ඔය චූටි කැවුමක් හදලා දෙන්නේ කිව්වා. පිටි චුට්ටක් හැන්දේ මිටෙන් අරගෙන තාච්චියට දාලා ඒ පොඩි කැවුමක් හදන්නේ කොහොම මේ මුළු තාච්චිය පුරාම කැවුමක් හැදුනා. විශාලයට හැදුනා. ඊට පස්සේ ඕක දෙන්න එපා කිව්වා. තව එකක් හදන්නේ කියලා ඒ වගේ ඊටත් වඩා අඩුවෙන් ගත්තා ඊටත් වඩා ලොකු එකක් හැදුනා. දැන් ඉතින් කමන්නේ මේ එහෙනම් මේ ඔය මොකක් හරි එකක් දෙන්නේ කොහොම ඒ කැවුන්ට් එක සේරම එකට ඇලුනා. කැවුන්ට් එක එකට ඇලුනා. දැන් දෙන්න විදියක් නැහැ. දැන් මෙයා අදිනවා අදිනවා අදින එක කවුමක් ගලව ගන්න බෑ. දැන් මෙහෙම අදිනකොට මිනිහට අර තෘෂ්ණාවේ තියෙන බරපතලකම තේරුණා. ඊට පස්සේ විසව කිව්වා භාර්යාව කිව්වා අපිට ඕනේ නැහැ මේ පෙට්ටියෙන් පූජා කරන්න කියලා. ඉතින් එතෙන්දී මුගලන් හාමුදුරුවෝ මේ මේ මේ ඒක පිළි අරගෙන දැන් මෙයාට මේක මහා 이르දි ප්‍රාතිහාරයක් නේ. ඉතින් තෘෂ්ණාව අඩු වෙලා මේ මුගලන් ආම්දුරන්ට යවුම් පූජා කළා. මුගලන් ආම්දුරෝ අදිෂ්ඨාන කළ බුදුහාම්දුරුත් ඉන්න තැන මේ මෙතන වැඩ ඉන්නවා වගේ. ඊට පස්සේ කොහොම හරි ජේතවනාරාමයට ගිහිල්ලා අනිත් භික්ෂුන් වහන්සේලාටත් සියලුම දෙනා වහන්සේලාටත් මේ කැවුම් පූජා කළා ඒත් ඉතුරු වෙනවා. ඒත් ඉතුරු වෙනවා. ඊට පස්සේ ඉතුරු ටික ජේතවනාරාමේ දොරටුවට ළඟ දාන්න කිව්වා. අන්න එහෙම කළා බුදුහාමුදුරුව බණ කියලා අන්තිමට තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කළා. එතකොට මේ මහා අර අරතරන් ධනේ තියෙන සිටුවරයාට මේ කැවුමක් පිළිබඳව ඇතිවෙච්ච තෘෂ්ණාව නිසා ලෙඩ වුණා. ඉතින් බුදුහාමුදුරුව මෙයාගේ මේ වාසනා ශක්තිය දැක්ලා තමයි මුගලන් හාමුදුරුවෝ ලව්ව ඉදිපාතිහාරය පාලා තෘෂ්ණාව නැති කළේ. ඉතින් ඒ වගේ ඕන තරම් ජාතක කතා තියෙනවා. තෘෂ්ණාවේ තියෙන බරපතලකම තේරෙන. දැන් අද වුණත් මේ මිනිස්සු ගහගන්නේ, ඇන කොටාගන්නේ, මරාගන්නේ, හොරකම් කරන්නේ, විවිධ මත්ද්‍රව්‍ය වගේ දූෂණවල යෙදෙන්නේ. කොච්චර හම්බ කළත් මේ හිත කියන එක පුරවන්න බැහැ තෘෂ්ණාව ඒ තරම් බරපතලයි තෘෂ්ණාව. ඉතින් බුදුහාමුදුරුවෝ බොහෝ තැන්වල මේ ගැන දේශනා කරලා තිනවා. එක තැනක උපමාවක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා. ඉබ්බෙක් සහ නරියෙක් පිළිබඳව. මේ තෘෂ්ණාව දුරු කරගන්න ආකාරය. ඉබ්බෙක් සහ නරියෙක් පිළිබඳව උපමාවක් දේශනා කරලා තියෙනවා. මොකක්ද ඒ උපමාව? එක්තරා දවසක ඉබ්බෙක් යන කෑමක් හොයාගෙන බඩගින්නේ. අරගෙන කෑමක් හොයාගෙන යනවා. යනකොට නෑ ඉබ ගමනක් යනවා. ඉබ ගමනක් යනවා. නරයෙක් කෙනා බඩගින්න කෑමක් හොයාගෙන. නරයට ඉබ්බ මුණ ගැහෙනවා. නරයා කල්පනා කරනවා හොඳ කෑමක් මට දැන් හම්බුණා කියලා. කවුද? මේ ඉබ්බා මරාගෙන කන්න පුළුවන්. ඉබ්බා කල්පනා කරනවා දැන් මගේ ඉස්සරහා මේ නරියා ඉන්නවා. තා සුළු වේලාවකින් මේ නරියා මාව මරාගෙන කනවා. ඉබ්බා මොකද කළේ? ඉබ්බා කළේ එයාගේ ඔළුවයි කකුල් හතරයි ඇතුළට දාගත්තා. කටු ඇතුළට දාගත්තා. දාගෙන හිතත් දැඩි කරගත්තා. මම මේ නරියා යනකම්ම එළියට යන්නේ නැහැ මේ මේ ඔලුවට ඔලුවවත් කකුල් හතරවත් එළියට දාලා ගමන යන්නේ නැහැ කියලා. පට්ට ඇතුලේ දාගෙන දැන් ඉන්නවා. නරියක් දැන් බලාගෙන ඉන්නවා කියලා හලාගෙන හලහල. කියලා හලහල බලාගෙන ඉන්නවා. නමුත් දාන පාටක් නැහැ. දැන් නරියට මේ ඉබ්බල්ල ගන්න බෑ. ඉබ්බ මොකද කළේ? ඔළුවයි කකුල් හතරයි ඇතුලට දාගෙන හිත දැඩි කරගෙන හිටියා. නරියා බලාගෙන බලාගෙන හිටියා හරියන්නේ නැහැ. බඩගින්නේ දැන් මැරෙන්න යනවා. නරියා ගියා යන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනව මහණෙනි මේ ඉබ්බයි කියලා කියන්නේ කවුද? ඉන්ද්‍රයන් හය. ඉන්ද්‍රයන් හය. සලායතන. අර ඔළුවයි කකුල් හතරයි පහයි හිත දැඩි කරගෙන ඉබ්බා හිටියා. ඒ ඉන්ද්‍රයන් පහයි පංචේන්ද්‍රයනොයි හිතයි දැඩි කරගෙන සලායතන ඒ ඉන්ද්‍රයන් හයම දැඩි කරගෙන දැඩි අදිෂ්ඨානයෙන් යුක්තව ඉබ්බා හිටියා. එහෙම නැත්නම් ඉබ්බා ඒ ඉඳුරන් හය පාලනය කරගත්තා. පාලනය කරගෙන හිටියා. ඒ පාලනය කරගෙන හිටිය නිසා එයා මරාගෙන කන්න ආපු මාර්යා පළවා හැරියා. ඒතොර මාර්යා පළවා හරින්නම් මරණය ජය ගන්න නම් මොකද කරන්නේ කියලා කිව්වේ? ඉඳුරන් හය පාලනය කරගන්න. මේ ඉබ්බා ඒ ඉඳුරන් හයර රැකගත්ත නිසා තමයි අර එයා විනාශ කරන්න ආපු මාර්යාගෙන් බේරුනේ. ඒතර මාර්යයි කියලා කියන්නේ නරියා, ඉබ්බයි කියලා කියන්නේ ඉඳුරන් හය. මේ බුදුහාමුදුරෝ දේශනා කරපු උපමා කතාවක්. ඒ වගේම පින්නතුනි ඔබ අහලා තියෙනවා මේ බාහ්‍ය දාරුචීරිය බාහ්‍ය දාරුචීරිය බාහ්‍ය දාරුචීරිය කික්ම අධික කතාවක් ධනවත් වෙලින්ද නැවෙන් පටවගෙන රට රටවල් වල බඩු වෙනදාම් කරන වෙලින්ද දවසක් නැව මූදුපත් වුණා මුකුත්ම නැති වුණා ඇඳි වතවත් නැති වෙනා අමාරුවෙන් ලෑලි කෑල්ලක හයියෙන් බේරිලා පීනගෙන ඇවිල්ලා දූපතක තනි වුණා කාත් කවුරුවක් නැතුව ඇඳි වතවත් නැහැ කැලේ ගස්වල පොතු වලින් ඇඳුමක් හදාගෙන හිටියා. ඒක නිසා තමයි දාරුචීරිය කියලා කියන්නේ. ඉතින් මෙයා කල්පනා කරනවා ආයිත් තමන්ගේ ගම රට යන්න ගිහිල්ලා ඉතින් මුලින් ඉඳලා හැදෙන්න අමාරුයි මෙහෙම ඉන්නවා කියලා. ඉතින් ඇඳිවත්වත් නැතුව මේ කොළාතු වලින් ඇඳුමක් ඇඳගෙන ඉන්න නිසා මිනිස්සු හිතුවා මෙයා බොහොම මේ ඇඳිවත්තටවත් තණ්හාවක් නැති එක්කෙනෙක් කියලා හිතලා මිනිහට කන්න බොන්න අපෝපස්ථාන කළා මිනිහත් ඉතින් ඒවා භුක්ති විඳින්මින් හිටියා ඉන්නකොට දවසක් මෙයා ගහක් මුල නිදාගන්නේ ඒ ගහේ ඉන්න දෙවියා දෙවඟනා මෙයාගේ පෙර ඥාතිවරියක් කිව්වා දැන් මෙයාත් ඉතින් එහෙම පුදු පූජා පවත්වනකොට තමන්ට කන්න බොන්න හම් වෙනකොට එයාටත් මං ඇඳුමටවත් ආදරයක් නැති දැන් මම රහත් කෙනෙක් කියන හැඟීම ආව කාටද වාහියට වාහියට අර ගහේ ඉන්න දෙවඟන එයාගේ පෙර ඥාතිවරියක් හීනෙන් කිව්වා ඔබ වැරදි හැඟීමක ඉන්නේ ඔබ රහත් වෙලා නැහැ නියම රහතන් වහන්සේ හවල් තැන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම රහතන් වහන්සේ. ජේතවනාරාම වැඩ ඉන්නවා කියලා. කියලා හීනෙන් කිව්වට පස්සේ මම උදේ නැගිට හැටි පයින් ගියා බුදුහාමුදුරුව හොයාගෙන. දවස් ගාණක් ගිහිල්ලා බුදුහාමුදුරුව ඉන ජේතවනාරාමෙට ගියා. ජේතවනාරාම බුදුහාමුදුරුව ඒ වෙලාවේ හිටියේ නැහැ. පින්ඳ පාති වැටලා කොයි පැත්තටද ගියේ කියලාම එතෙන්ට ඒ පැත්ත හොයාගෙන ගියා. බුදුහාමුදුරුව අතරමඟදී හම්බ වුණා. හම්බුණාට පස්සේ බුදුහාමුදුරන්ට වැඳලා කියනවා ස්වාමීනි මට බණ පොඩ්ඩක් කියන්න මම ඔබ මිත්‍ර ඈත ඉඳලා ඔබ වහන්සේ හොයාගෙන ආයි බණ පොඩ්ඩක් අහන්න බුදුහාමුදුරෝ ඒ වෙලාවේ දේශනා කරන මම බණ කියන වෙලාවක් මේ මේ පින්ඩපාතේ යන වෙලාව කියලා ප්‍රතික්ෂේප කළා දෙවැනි වතාවටත් ඉල්ලුවා ඒත් ප්‍රතික්ෂේප කළා තුන්වෙනි වතාවේදී බුදුරජාණන් වහන්සේ ගින් ඉල්ලා හිටියා ස්වාමීනි මේ මොහොතේ ඔබ වහන්සේ මෙතන ඉදිරියේ ඉන්නවා මමත් ඉන්නවා ඊළඟ මොහොතේ අපි දෙන්නම නැති වෙන්න පුළුවන් ඒ නිසා මට වැඩි විස්තර ඕනේ නැහැ බොහොම කෙටියෙන් බණක් කියන්න කියලා. බුදුහාමුදුරුවෝ දිවසින් බැලුව මෙයාගේ ආයුෂ ඉවරයි. ඒ නිසා බොහොම කෙටි බණක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. කෙටි බණක්. මොකද්ද ඒ කිව්වේ? මේ ඒජා සූත්‍රයේ සඳහන් වෙන කාරණේමයි. දිත්තේ දිත්තමත්තා. බාහිය ඔබ යමක් දැක්කොත් ඇහැට යමක් දැක්කොත් ඒ දැක්කා විතරයි කියලා හිතන්නේ ඒකෙන් කිසිම දෙයක් ගන්න එපා. අපි යමක් දැක්කොත් මොකද හිතන්නේ? එක්කෝ අපි ඒක හොඳයි කියලා ගන්නවා. හොඳයි කියලා ගන්නවා නේ. ඒක සුඛ වේදනාවක් නම් අපි ඒක ඇලෙනවා. දුක්ඛ වේදනාවක් නම් අපි ඒක ප්‍රතික්ෂේප කරනවා, ගැටෙනවා. ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. ලෝභය, ද්වේෂය. එනිසා බාහ්‍යට කියේ ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. මුකුත් එපා දැක්කා විතරයි කියලා හිතන්නේ. දිත්තේ දිත්තමත්තා. ඒ වගේම සුතේ සුතමත්තාම්. ඔබට කනට යමක් ඇහුණොත් කන නැමෙත් ඉන්ද්‍රියට යමක් ඇහුණොත් ශබ්දයක් නැහැ ඒක හොඳයි කියලා ගන්නත් එපා නරකයි කියලා ගන්නත් එපා. ඒක ඇසුණා විතරයි. සුතේ සුතමත්තා. මුතේ මුතමත්තා. දිවට රසක් දැනුණා ඒක ඒ රසය ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. ශරීරයට ස්පර්ශයක් දැනුණා නම් ඒ ස්පර්ශය ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා, කිසිම අරමුණක් ගන්න එපා. ඊළඟට නාහෙන් ගඳ සුවඳක් දැනුණා නම් ඒකෙත් ඇලෙන්න එපා, ගැටෙන්න එපා. විඤ්ඤාතේ විඤ්ඤාත මේ මත්තම් හිතට එන සිතුවිලි මේ බුදුහාමුදුරු දේශනා කළ මේ ඉන්ද්‍රයන් හය සලායතන හිතට එන සිතුවිලි වලත් ඇලෙන්න එපා. අපිට නිකන් ඉන්නකොට සිතට විවිධ සිතුවිලි එනවානේ. සමහර සිතුවිලි එනකොට අපිට රාගය ඇති වෙනවානේ. සමහර සිතුවිලි එනකොට ද්වේෂය ඇති වෙනවා. සමහර සිතුවිලි එනකොට මෝහය ඇති වෙනවා. ඒ සිතුවිල්ලක් පමණයි විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් එතන ඇල්ලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඔච්චරයි බුදුහාමුදුරු දේශනා කළේ. මෙයා වහා ඒ ඒ පාරේ කියාපු දේශනා කරපු ඒ වචන කීපය ඒ වචන කීපය තුලින් ඔහු ඒක අවබෝධ කරගත්තා. මේ ඉඳුරන් හයට ගොදුරු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් වල ඇලුනොත්, ගැටුනොත් තමයි මේ පවේ පැවැත්ම තියෙන්නේ කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන සුළු මොහොතකින්ම මේ බාහිය මහා මගරිම රහත් වුණා. මහා මගරිම රහත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්ව සිවුරු හොයාගෙන ඉන්න කියලා. මෙයා පෙර භවයේ අටපිරිකර පූජා කළා තිබුණේ. ඉතින් සිවුරු හොයන්න පන්සල පැත්තට දිවන් ගියා. කුලප්පු වෙච්ච එළදෙනක් ඇවිල්ලා ඇනලා මැන්න. මම මැරුණා. මැරුණේ නැහැ. පිරුණුවම් පෑවා. රහත් වෙලා හිටියේ පිරුණුවම් පෑවා. ඉතින් භික්ෂුන් වහන්සේලා බුදුහාමරන්ට කිව්වා ගිහින් කිව්වා මෙන්න ජේතවනාරාම මල්ගොඩ ළඟ හිඟන්නේක් මැරලා ඉන්නවා කියලා. බුදුහාමුදුරුවෝ එතෙන්ද කිව්වා හිඟන්නේක් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙක් 80 මහා ශ්‍රාවකයන්ගෙන් එක්කෙනෙක් බාහිය දාරු චීරිය. ඒතර බාහිය දාරු චීරියට කිව්වේ බණ මේ මහා මගදී. ඒ කිව්වේ මෙන්න මේ ඒජා සූත්‍රයේ තියෙන කරුණ ටිකමයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, හිත කියන මේ ඉඳුරන් හයට ගොදුරවන අරමුණු වල ඇලෙන්නත් එපා, ගැටෙන්නත් එපා. ඒ අරමුණු වල ඒවා අනිත්‍යයි, ඇහත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි. ඒ නිසා ඇතිවන විඥානයත් අනිත්‍යයි, ඒ ස්පර්ශයත් අනිත්‍යයි, ඒ තුලින් ඇතිවන වේදනාවත් අනිත්‍යයි. එතන මමේ කියලා ගන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ තෘෂ්ණාවක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. මොකද අනිත්‍යයි. අනිත්‍යයි. ඒ ටික තමයි කිව්වේ. ඉතින් ඒක තේරුම් අරගෙන බාහිර රහත් වුණා. ඒ තෘෂ්ණාව සම්පූර්ණයෙන් ප්‍රහීන කරගන්න පුළුවන් වුණා. සමේ ඒජා සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මේ තෘෂ්ණාව කියනක මහ රෝගයක්, භයානක රෝගයක්, භයානක තුවාලයක්, භයානක gediyak, භයානක හුලක් මේක ගලව ගන්න හැටි, සුව කර ගන්න හැටි තමයි ඉඳුරන් හය සංවර කර ගැනීමෙන්, ඉඳුරන් හය පාලනය කර ගැනීමෙන්, ඉඳුරන් හයට ගොදුරු වන අරමුණු වල නොඇලී නොගැටි සිටීමෙන් මේ රෝගය සුව කරගන්න පුළුවන් කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්නතර මේ තෘෂ්ණාව තියෙන තාක්කල් තමයි අපි මේ සංසාරේ මෙරි මෙරි ඉපදෙන්නේ සංසාරය කියලා කියන්නේ ඉපදෙන්නේ මේ පැවැත්ම මේ අපි මේ භවයේ පැවැත්ම තමයි සංසාරයේ ස්වરૂපය තමයි ඉපදෙනවා වයසට යනවා ළඩ වෙනවා මැරෙනවා ආයෙත් ඉපදෙනවා පුනක් පුනම් ජීයති මීයති इति ඉපදී ඉපදී මෙරි මෙරි මේ යනවා මේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ යන්නේ මේ තණ්හාව නැමැති රෝගයේ සුව වෙන තාක්කල් තණ්හාව නැමැති මේ අපේ ඊටාම භයානක හුල හදවතේ ඇමිනිච්ච ඇනිච්ච මේ හුල ගලව ගන්නකම් ඒ නිසා බුදුහාමුදුරේ හුල ගලව ගන්න හැටි තණ්හාව නැමැති සෝගය සුව කරගන්න හැටි තමයි භික්ෂුන් වහන්සේලාට මේ ඒජා සූත්‍රයේ මගින් විස්තර කරලා දුන්නේ. ඉතින් මීට වඩා මම මේ ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම මේ තෘෂ්ණාවේ තියෙන බරපතලකම සංසාරයෙන් නිදහස් වෙන්න නම් මේ තෘෂ්ණාව නැමැති රෝගය සුව කර ගන්නා ගත යුතුයි කියන එක ඒ තෘෂ්ණාව නැමැති රෝගය සුව කර ගැනීම සඳහා කළ යුතු දේ තමයි ඉන්ද්‍රයන් හය පාලනය කරගන්නේ කියන පණිවිඩය තමයි මේ ධර්ම දේශනාව තුළින් දුන්නේ මේ අසුබන ඔබ හොඳට අහලා ශ්‍රවණය කළා ඉන්ද්‍රයන්ට ගොදුරු වන අරමුණු වල ඇලී නොගැටි ජීවිතේ පවත්වාගෙන මේ භවයේ හෝ ආසන්න භවයකදී බුදුහාමුදුරුවෝ දේශනා කළ සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසෙල්ල ඇති කර ගැනීමට ඔබ සියලු දෙනාටම මේ දේශනා කරපු ධර්මයේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානි සංසයෙන් සමටම අමා මහ නිවන් සැපතම සාක්ෂාත් වේවා සාදු සාදු තෘෂ්ණාව දුරු කර ගැනීම පිළිබඳව සංයුක්ත නිකායේ ඒජා සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවල විනීත ස්වාමින්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේට ධර්මාබෝධය පිණිස මෙම ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න අපගේ ආගමික අංශයට. දුරකථන අංකය 0112 69971 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි